තෙරුවන් සරණයි. සම්මන සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි පරිච්ඡේදයේ 279 වෙනි පිටුවේ සම්මන සූත්‍රය මහණෙනි මේ උපාදානස්කන්ධය පසකේ කවර පසක ඇත් එනම් රූප උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධයයි මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනිද්ද මහණෙනි ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණයයිද සම්මත නොවේති. බමුණන් කෙරෙහි බමුණු යයිද සම්මත නොවේති. ආයුෂ්මත් වූ මහන කම්හි ඵලයහෝ බමුණු කම්හි ඵලයහෝ මේ අත්බැවීම තුමුම මනවින් දැන පසක් කොට එයට එළඹ නොද වෙසෙති මේ ශ්‍රමණ කියන්නේ මොන වගේ කෙනෙකුටද කියන එක මෙන්න මේ සූත්‍රය තුළ මනාකොට දකින්න ලැබෙනවා මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආදීන නිස්සරණයත් තතුසේ නොදනීද මහණෙනි ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණයයිද සම්මත නොවේති. ඊටාම ගැඹීර වාක්‍යයක් මේ වාක්‍ය ආස්වාදයේ ආදීනව නිස්සරණේ මෙන්න මේක ආකාර කීපයකට ඔබට දක්න ලැබෙනවා. ධාතුසේ මහණෙනි යම්කි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ උපාදාන ස්කන්ධයන්ගේ උපා පංච උපාදාන ස්කන්ධයන්ගේ ආස්වාදය ආදීනව නිස්සාරණ තතුසේ නොදනීද මහණෙනි මේ ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ හෝ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආදීනෝ තතුසේ නොදනීද ඔහු ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ සම්මත නොවේති කියලා. මහණයයි සම්මත නොවේති. මහණ කියලා කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණ දැකීම තුළයි. මහණය කියලා මහණකේ අපි කියනවානේ මේ මේ කතා කරන අපි ශ්‍රමණ එතකොට මේ ශ්‍රමණ කියලා කියන්නේ ශ්‍රමණ වෙන්නේ ඕනම කෙනෙක් ශ්‍රමණෙක් වෙනවා තමන්ගේ හිතේ සත්‍ය දකිනවා නම් තමන්ගේ හිතේ සත්‍ය දකිනවා කියන්නේ අපි මේ ප්‍රායෝගික පැත්ත. දැන් පොත දිහා බැලුවාම පේන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දැකීම. නමුත් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? උදේවැය දකිනවා කියන්නේ මොකද්ද? අන්න එතකොට තමයි තේරෙන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ස්කන්ධය කියන්නේ හැඩතල වේ ඒ වින්ද සංඥාව හඳුනාගත්ත සංඛාරය පෙර මතකයෙන් ගලපලා බලපු ඒ දැනගැනීම විඥානයේ අවසානයේ එතකොට මේ හරහා තමයි විඥානයක් හැදෙන්නේ සිතක් උපදින්නේ මේ මොහොතේ ඔබට අරමුණක් එනවා මේ අරමුණ සමහරට ඔබ යමක් දකිනවා ඒ දකින එකම තමයි සිත කියන්නේ ඒතර ඒ සිත ප්‍රායෝගික පැත්ත තමයි වැදගත් වෙන්නේ දැන් ඔබට මේ මොහොතේ ඇති වෙන ඕනම සිතක් අපේ ආයතන හයෙන් තමයි සිත් උපදින්නේ. සෝත කන හරහායන ශබ්දයක්. එතකොට සෝත විඥාණයෙන් අපි දැනගන්නේ කනේ ඒ කියන්නේ ශබ්දයක්. ඒ වගේමයි දැන් අස කියන්නේ අපි දකින්නේ අපිට වර්ණයක් පේන එක. එතකොට ගන්ධ ගඳක් දැනෙන්නේ. නාසය නැමැති ආයතන. ආයතන හයෙන් අපිට අරමුණු ගෙනත් දෙනවා. අස කියන ආයතනේ වර්ණ අරමුණ කන කියන ආයතනෙන් ශබ්ද අරමුණ, ඒ වගේම නාසය කියන ආයතනෙන් ගන්ධ අරමුණ, රස අපිට මේ ජීව කියන ආයතනෙන් රස අරමුණ. ඒ වගේමයි කාය, කාය කියන ආයතනෙන් පහස අරමුණ. එතකොට මේ අරමුණු දෙන නිසා තමයි මේ ආයතන 6 ద్వාරායක්. යම් ద్వාර කියන්නේ දොරටු. ඒවෙන් අපිට අපිට දෙයක් හදා ගන්නවා සත්කාය. අපිට අපි මේ දෙයක් හදාගෙන තියෙන්නේ සක්කාය දෙයක් හදාගෙන තියෙන මේ අරමුණු ගොඩක් එකතු කරගෙන අපි ඒවා එකතු කරගෙනයි දෙයක් කියලා පෙන්නන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි දැන් පොත කියලා ගත්තොත් දැන් පොත වර්ණයක් පේන්නේ. අපි නිතරම ගන්න උදාහරණයනේ. එතකොට අල්ලලා බැලුවොත් අද ගතියක්. තට්ටු කරොත් ශබ්දයක්. ඉඹලා බැලුවොත් සුවඳක්. දිව ගාලා බැලුවොත් රසක්. මෙන්න මේ තමයි ආයතන 6. මේක මේ තද ගතිය ඔය උණුසුම සීතල පටවියා පොතේ ජොයගෙන පොට්ටබ්බ කියන්නේ කය ප්‍රසාදය. ඒතර අස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන හයෙන් තමයි අපිට අරමුණු වෙන්නේ. එහෙම මනසින් එන අරමුණු තමයි අපිට කලින් දෙයක් සිහි වෙනවනේ ඒක මනසින් එන අරමුණු. ඒතර මේ මෙන්න මේ අරමුණු තමයි අපි සිත කියන්නේ. ඒතර අපි දුකෙන් දුක හටගෙන තියෙන්නේ අපේ මේ සිත සිත නිසා. අපිට බාහිර දරුවා මැරෙන එක දුකයි. ඒ වගේ මේ දරුවා හිතේ ඉන්නවා. හිතේ ඉන්න දරුවා මැරෙන එක දුකයි. ඒ කියන්නේ බාහිර දරුවා මැරුණත් අපේ අම්මලා දරුවා මැරුණත් ඒ ඒ දුක ඒ මොහොතේ. නමුත් ඒ දරුවාගේ සේරම කටයුතු ඉවරුණත් අවුරුදු ගණන් දුක් වෙනවා. ඒකට හේතුව හිතේ දරුවා ඉන්නවා. එතකොට මේ අපි දුක හටගෙන තියෙන්නේ අපිට වැදගත් වෙන්නේ මේ සිතක් ඇතුලේ. මොකද මේ සියල්ල දැනගන්නේ විඥාණයෙන්, සිතින්. අපිට දෙයක් දැනෙන්නේ හිතින්. ඒතර අපි අවබෝධ කරගන්න ඕනි දුකෙන් මිදෙන නම් ඇත්තම මේ සිත ගැනයි. ඒතර බුදුන් වහන්සේ මනෝපුප්පංගම ධම්මා කියලා පෙන්වන්නේ මනසමයි සියල්ලටම මුල. චිත්තේන නීයති ලෝකය කියනවලත් හිතේ තමයි මුළු ලෝකෙම හැදෙන්නේ. එතකොට අපි සතර සතිපට්ඨානය වුණත් අපි ප්‍රතිපදාව පනවන්නේ බුදුන් වහන්සේ විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කාය කාය අනුපස්සී විහෙරති. එතකොට තේරෙනවා මේ සතර සතිපට්ඨානේ අපි වඩන්නේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. අපිට ඇත්ත වීමම මායාවක්. ඒක සත්‍ය දැකීම නම් ලෝකෙ මිදීම සඳහායි සතර සතිපට්ඨානය වඩා. මොකටද ලෝකෙ මිදීම සඳහායි සතර සතිපට්ඨානය අපි වඩායි. අපිට ලෝකයක් කියලා කියන්නේ අපි හිතනවා බාහිර තියෙන ලෝකෙ. නෑ. ලෝකේ කියන්නේ ඔබේ සිතේ හැදුණු ලෝකේ. චිත්තේන නියති ලෝකේ. බුදුන් වහන්සේ මේක මනාකොට පැහැදිලි කරනවා. ස්වාමීනි ලෝකෝ ලෝකෝ කියලා කියන කොතනින්නම් ලෝකේ පනවම්ද? අන්න එතකොට තමයි බුදුන් වහන්සේ කියන්නේ චිත්තේ නියති ලෝකෝ සලායතන ලෝකෝ ලෝකෝ ආයතන නිසා හටගත්ත සිත තුළ හටගත්ත ලෝකයයි ලෝකේ කියන්නේ. ආයතන නිසායි මේ ලෝකේ හටගන්නේ. ඒක සිත තුළයි හටගන්නේ. ඒකයි සලායතන ලෝකෝ ලෝකෝ වගේම චිත්තේන නියති ලෝකෝ කියන සූත්‍ර එක එක ඔබට මිසේ හැම සූත්‍රයකම එකම ගැළපීමක් තියෙන මේ සිත ගැන. ඒතර සිතේ මිදෙන වගක් තමයි සිතේ සත්‍ය දකින්න එකයි මිදෙනවා කියන්නේ. මේ සිත ඇත්ත දැක්කොත් තමයි සිතේ මායාව අවබෝධ වෙන්නේ. විඥාන මාරූපමංච විඥාන මෙන්න මේ කියන තැනට එන්නේ. ඒතර මුළු ලෝකෙම සිතේ සත්‍ය දකිනවා කියන්නේ ලෝකෙම සත්‍ය දකිනවා. ලෝකේ කියන්නේ අපි හිතින් හදාගත්ත ලෝකේ මායාවක් කියන එක දකිනවා. මෙන්න මේ සත්‍ය දැකීම දැන් බාහිරෙන් මේ සිත එනකොටම ඒකේ ආදීනව දකිනවා කියන්නේ මේක සිතුවිල්ලක් කියන එක දකින එක. ආදීනව කියලා මේ අද සමහර මේ බොහොම බාල බොළඳ තැනකින් දකිනවා මේ ආස්වාදය කියන්නේ සැප දුක් ඒකේ ආදීනව දකිනවා කියන්නේ ඒක අනිත්‍ය දකිනවා ඒක තමයි නිස්සාරණේ කියන්නේ අත්හරිනවා. මේ හරි ලාභ තැනකින් අල්ලන්නේ බොළඳ තැනකින්. එතන නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඊට වැඩි ගැඹුරුයි. ඒකත් හොඳ තැනක්. මොකද ඒවට ඇලෙනවට වැඩිය ඇලෙන්නේ නැතු ඉන්න එතනත් හොඳයි. නමුත් ඒක බොහොම සරල තැනක්. ඊට වැඩිය ගැඹීර ගැඹුරු තැනකින් බුදුන් වහන්සේ සමුච්ඡේද ප්‍රහාණයක් පෙන්නනවා. ඒ තමයි මේ සිත හැදෙන හැටි තැනින් මිදෙන්න ඕනේ. අර සිත හැදුනට පස්සේ සැප දුක් එන්නේ. ඒතකොට ඇදලි ඉවරයි. මේක වට්ටම් වට්ටති කියන්නේ දෙවෙනි වට්ටේ. නමුත් පළවෙනි වටේම සිතන අවබෝධ කරගත්තොත් තමයි එයා නිවන් දකින්නේ. ඒ පළවෙනි වටේ කියන්නේ මේක ඊටාම ගැඹුරු කාරණයක්. කියන්නේ අපි මේ දකිනවා කියන එක ආකාර දකින්න ඕනේ මේ මොහොතේම අපිට පේනවා තමයි ඒකම වේගවත් සිද්ධිය. නමුත් හිතේ හදාගෙනයි බලන්නේ. ඉතින් හදාගන්න එක එක වටයක් බලන එක ඒක මේකයි කියලා සැප දුක් විඳින එක දෙවෙනි වටේ. සැප දුක් විඳින්නේ දෙවෙනි වටේෙන් පළවෙනි වටේෙන් හදාගත් ස්කන්ධ දුක්ඛ කියන එකට එන්නේ. ස්කන්ධ දුක්ඛ කියන තැනින් තමයි සැබෑ ලෙසම දුකෙන් මිදෙන තැන. දුක දුක සත්‍ය දුක ආර්ය සත්‍ය කියන්නේ ස්කන්ධ දුක්ඛා කියන තැන. ඊටාම ගැඹුරු තැනක් ඔය අපි කතා කරන්නේ. ඒ කියන්නේ බොහෝ අය අද සමාජයේ බොහොම බාල තැනකින් අල්ලන් ඉන්නේ. බොහොම ප්‍රසිද්ධ අය පවා. කියන්නේ මේ මේ සැප දුක් කියන තැනක් යන. සැප දුක් මේකේ සැප එනවා මේකෙන් දුක එනවා මේකෙන් සැප ගන්න නැත්නම් එයා නිවන් දකිනවා කියලා. ඒක මේ හරිලා හරීම මේ ප්‍රඥාවක් නැති මහා ගැඹුරු ප්‍රඥාවක් නැති තැනක පැහැදිලි කිරීමක්. ඇත්තරම මහා ගැඹුරු ඊටාම සියුම් කෝණකින් මේ නිවන් මඟ දකින්න ඕනේ. ඊටාම සියුම් කෝණේ වෙලාවක බුදුන් වහන්සේ දේශනා කරනවා මහා මුහුදේ ඉදිකට්ටක් තියෙන ඉදිකට්ටක් හොයනවා වගේ අමාරුයි කියලා මේ නිවන් මඟ බොහොම සියුම් කෝණකින් දකින්න තියෙන ඒ අන්නේ මගම අල්ලගන්නේ. ඒක තමයි අද සමාජයේ තියෙන විශාලම අවුල වෙලා තියෙන්නේ. බොහෝ අයට එතන හම්බ වෙලා නැහැ. අපිට තේරෙන බොහොම බාල තැනකින් මේක කතා කරන්නේ. ඒක නෙමෙයි. දකින්න ඕනේ නිවැරදිවම. ඇත්තටම අපි මෙහෙම කතා කරාට මේක ප්‍රායෝගික පැත්තේදී අපිට මේ මේ අපි මේ පොතක් දකිනකොටම ඒ දකින හිතේ සත්‍ය දකින්නයි තියෙන්නේ. හරි සරලයි ඒ තැන බැලුවහම. ඒ කියන්නේ පොත එනකොටම අපිට අපිට අවබෝධය තියෙනවා මේ බාහිර පොත් කියලා දෙයක් නැහැ. අපේ සිතේ තමයි පොත් හැදෙන්නේ. සිතේ තියෙන එක බාහිරට දාලා ගැට ගහලා බලන. ඕක තමයි වට්ටම් වට්ටති කියන්නේ. මේ වට දෙකක් අරගෙනවා. ඒ කියන්නේ මේ අපි හිතින් හදාගත්ත දේ නැවත අපි අර ටෙනිස් බෝලයක් බිත්තියට ගහලා ආය හදන පොලා පනිනවා කියන එක සිද්ධ වෙනවා. එක ෂණයෙන්ම අපි හිතින් හදාගත්ත දේ දකින්නේ. බාහිර තියෙන දේ නෙමෙයි. ඇත්තටම සිද්ධ වෙන්නේ අපි මේ සම්මුති ප්‍රඥාවේ පොත කියන නාමයේ අපි නාම ලෝකයක ඉන්නේ. ගැට ගැහිලා ඉන්නේ. අපි දකින්නේ ඒවා. බාහිර තියෙන දේ හතරම භූත අපිට පේන්නේ නැහැ. මෙන්න මේ ගැඹුරු තැන තමයි මේ ආස්වාදයේ ආදීනව නිස්සරණ කියන තැන හොඳින් බැලුවොත් ඔබට පේයි මේ ආදීනව දකින්නවා කියන්නේ මේ පොත කියන දේ හැදිච්ච ඇටි දකින්න එකයි. අන්න එහෙම දැක්කොත් තමයි පොතක් කියන දෙයක් ඇලෙන ගැටෙන සිතක් හම්බ වෙන්නේ ආස්වාදයේ දකින්න කියන්නේ ඒකයි. ඇලෙන්න ගැටෙන්න දෙකටම මේක ගැටීමත් ඒ දෙකම යන්නේ ආස්වාදයටයි. සැප දුක්ඛන් දුක දුක්ඛන් දෙකම දුකක්මයි. අන්න මේ පොතක් හැදුනොත් හැදෙන්නේම ඇත්තට මේක ඇලෙනවා ගන්නවා. ආස්වාදේ ඇති වෙන්නේ නැහැ ආදීනව දැකීම තුළ නිස්සරණේ පොතක් නැති බව දකින තැනයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක නුවණින් දකින්න ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් නෑ තවත් ආකාරයකට ඔබ ප්‍රායෝගිකව ඔබ නිවන් දකිනවා නම් ඒ ආකාරයෙන් හෝ එයයි වෙත්තේ. අප දකින මේ ගැඹුරු සත්‍ය නම් මේ ශ්‍රමණ කියන්නේ මේන සිත සත්‍යයක් නොවන බව දැකීමයි. ඒ දැකීම සිදුවන්නේ නිවැරදි ආකාරයෙන් දකිනවා නම් ප්‍රජානාති කියන තැන යථාභූත ඥාණයෙන් දකිනවා කියන තැනයි වැදගත් වෙන්නේ. බාහිර පොතක් කියලා එකක් නැහැ. සම්මුති ප්‍රඥාප්තිය අපි හිතින් හදාගෙන තියෙන්නේ. හිතින් හදාගත්ත දේ බාහිරට ගැට ගහලයි අපි දකිනවා කියන තැනට සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒකයි මේක ආයතනයකින් හදන ඵලයක් වෙන්නේ. ඒකයි ඇස කියන ආයතනයේ හදන ඵලයක් වෙන්නේ දැකීම කියන එක. එතකොට මේ තමයි අපේ සිත එක සිතක් අපි දකින්න ඕනේ ආරයට. ඒ විදිහට තව සිතක් දකින්න ඕනේ. එනේන සිත දකින්න ඕනේ. අනේ කොටයි මේ සියල්ල මිදීම සිද්ධ වෙන්නේ, නිස්සරණයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ එනේන සිත දැකීම තමයි ශ්‍රමණ කියන්නේ. ශ්‍රමණ කියන්නේ එතකොට මේ ශාසනය තුල මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ යම් පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආදීනව නිස්සාරණ තතුසේ නොදනීද මහණෙනි ඒ මේ ශ්‍රමණය හෝ බ්‍රාහ්මණය හෝ මහණුන් කෙරෙහි මහණයයි සම්මත නොවේති මහණ කෙනෙක් කියලාවත් මේ ශාසනයේ බාරගන්නේ නැහැ සම්මත නොවේති පිළිගන්න බෑ කියලායි කියන්නේ මේ දකින්න නැත්නම් ඔහු ශ්‍රමණෙක් කියලා පිළිගන්න බෑ කියන එක. හැබැයි මෙතනදී ඔබට ඇත්තටම බැලුවොත් දැන් දැන් මේක මේක දැන් සිතේ සත්‍ය දකින්නවා කියන තැන තමයි වැදගත්. සිත දකින්නේ කොහොමද කියන එකයි ඇත්තටම මේ ගොඩාක් අයට තියෙන ගැටලුව. නමුත් ඇත්තටම මේ ඔය කොහොම බැලුවත් බලන්නේ නම් නිස්සාරණ අම්ම තමයි. නමුත් ඒකේ ගැඹුරුම පැත්ත තමයි අපි පෙන්වන්නේ. මේ සිත හදන හැටි දකින තැනින් මිදෙන එක ඒක දර්ශන සමාපත්තියක් තුළයි තියෙන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ දර්ශන අවබෝධය නැතුව මේක දකින නිසා තමයි කෙනෙක් කියන්නේ මේ සැප දුක් දකිනවා කියලා. අතර එතකොට සිත ඇත්ත වෙලා ඉවරයි. එයා ඉන්නේ රැවටිලා ඉවර වුණු තැනක. නමුත් මේක එතනට කලින් ඔබ එතනිනුත් ගැඹුරට යන්න ඕනේ තැනකින් තමයි නිවන් මාර්ග ප්‍රවේශ වෙන්නේ. බමුණන් කෙරෙහි බමුණු යයිද සම්මත නොයති. ඒ ආයුෂ්මත් වූ මහාන කම්හි ඵලය හෝ බමුණු කම්හි ඵලය හෝ මේ අත්බැයෙහිම තුමුම මනවින් දැන පසක් කොට එයට එළඹ නොද වෙසෙත්. ඒ කියන්නේ වාසය කරන්නේ නැහැ. ඒකට එළඹිලා වාසය කරන්නේ නැහැ. ඒ මහාන කමෙහි ඵලය හෝ බමුණු කමෙහි ඵලය හෝ අත්බැයෙහි ආයුෂ්මත්තු මේ බලන කෙනා යෝගාවචරය ආයුෂ්මත්තු එතකොට ඒ ඵලය කෙරෙහි හෝ අද්දෙහි හෝ තුමු මනමින් දැන පසක් කොට ඒ කියන්නේ මේ අර Taman දන්නෝ මේව දෙයක් බාහිර නැහැ කියලා. ඒ මේ පොත කියන එක ඵලයක් වෙනවා. එතකොට ඒ ඒකට ඔහුගේ කිසිම ඇලීමක් ගැටීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි කරනවා නම් ඒ වචන ටික තමයි මේ පෙන්නන්නේ. ඒ වගේමයි පසකොට එයට එළඹ නොද වෙසෙති. වෙසෙන්නේ නැහැ. ඒක එළඹිලා වෙසෙන්නේ නැහැ. ඒකට පොත ඇත්ත කරගෙන වෙසෙන්නේ ඒකයි විනීය ලෝකේ ලෝකෙින් මිදෙන තැනට එන්නේත් එහෙමයි. එමන එතනින් තමයි පැහැදිලිව හැම තැනම පෙන්වන්නේ නිවන් මඟ. ඒ වගේම තමයි මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් තතුසේ දනිද්ද මහණෙනි ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණයයිද සම්මතය තතුසේ දන්න කෙනා තමයි මේ ස්කන්ධයන්ගේ මෙන්න මේ ආස්වාදය අදීන නිස්සන්න කියන කාරණේ දන්න කෙනා තතුසේ දන්න කෙනා තමයි එතකොට ශ්‍රමණය කියලා බුදුන් වහන්සේ ශ්‍රමණ විදියට හඳුන්වන්නේ ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණයයි සම්මත අන්නේ කෙනයි සම්මත ශ්‍රමණේ කියන වචනෙන් අර්ථ දක්වන්නේ බමුණන් කෙරෙහි බමුණුයයිද සම්මතය ආයුෂ්මතුද මහානකමේ ඵලයක් බමුණුකමේ ඵලයක් හෝ අත්බැවීම තුමුම වෙසසින් දැන පසක්කොට එයට එළඹ වෙසෙති ඒ බමුණුකමේ ඵලයක් ලෙස මහානකමේ ඵලයක් ලෙස මේ සිතින් මිදුණු බවයි එතකොට මේ ඵලයක් කියලා පෙන්නන්නේ මේ ශ්‍රමණ කියන කෙනාගෙන් සිද්ධ වෙන්නේ මහණු කෙරෙහි මහණයයි සම්මත වන්නේ අන්නේ කෙනයි මහානකමේ ඵලයක් බමුණු කෙමේ ඵලයක් අද්දෙහි තුමුම වෙසසින් දැන අන්න සත් වෙසසින් දැන වෙසසින් දැන කියන්නේ නිකම්ම දැන ගැනීම නෙමෙයි. මේක යථාභූත ඥාණයෙන් දැන කියන එකයි වෙසසින් දැන කියන්නේ. වෙසසින් දැන පසක් කොට එයට එළඹ වාසය කරති. එතකොට මේ තමයි ශ්‍රමණයෙක් වන ආකාරයේ ශ්‍රමණ වෙන්නේ මේ එනේන සිතේ දකින කෙනෙක් පමණයි. දැන් ගොඩක් අය හිතනවානේ මේක සුදුරෙද්දක් දාගෙන ඉන්නවද කහ සීවරයක් දාගෙන ඉන්නවද මේක. එහෙම නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසකන සිවණක් පිරිසම තමන්ගේ සිතේ සත්‍ය දැකලා එයා මිදෙන ප්‍රතිපදාවේ පුරනවා ඒ ශ්‍රමණෙක්. මේ ශාසනය තුල ඒ කෙනා තමයි සිවණක් පිරිසට අයිති වන ඒ මහා ශ්‍රමණ ගොඩට අයිති වෙන කෙනා. ඇත්තටම මේ නිවන් මඟ සිවණක් පිරිසටම ලබන්න පුළුවන්. මේ නිවන සිවණක් පිරිසටමයි තියෙන්නේ. මේ නිවන කියන්නේ සිතෙන් මිදෙන එක. කෙනෙක් පුජ්‍යලයක් නෑ මේමයි තියෙන්නේ කියලා. ඒක මිදීම සිද්ධ වෙනවා. සත් අතරම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසටම ඕනම කෙනෙකුට සිතක් තියෙනවා. එවනම් ඒ සිතෙන් මිදීමයි නිවනවන්නේ. ඉතින් සූත්‍රය තුළ මේ pāli භාෂාවෙන් මේක පැහැදිලි කරනවා මේක ඔබට දකින්න ලැබෙනවා මේ ශ්‍රමණ සංයුත්තය තුළ පංච වීමේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංචා සේයතිදම් රූපා රූපෝපාදානස්කන්ධෝ පේ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ යෙහි කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා ඉමේසං පංචානං උපාදානස්කන්ධානං ආස්වාදානං ආදීනං ච නිස්සරණංච යථාභූත තච්ච පජානාති න මේතේ භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා සමනේසු වේචේ චේචේ සමන සම්මතා බ්‍රහ්මනේසු ච බ්‍රහ්මන සම්මතා න ච පනතේ ආසම තේ ආසමනතෝ සාමාඤ්ඤන්තං වා බ්‍රාහ්මනන්තං වා දිට්ඨංච ධම්මේ ධම්ම සං අභිඤ්ඤා ස්වච්ඡත්වා උපසමජ්ජ විහරಂತಿ යේචකෝ කේපේ භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේසං පංචානං උපාදානස්කන්ධානං ආස්ස අස්සාදනානං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති තේකෝ මේ භික්කවේ සමනාවා බ්‍රහ්මනාවා සමනේසු චේව සමනා සමන සමන්තා බ්‍රහ්මනේසු ච බ්‍රහ්මන සමන් බ්‍රහ්මන සමන්තා සම්මතා තේචෝ පනාය සම්මතෝ සාමනං තංච බ්‍රහ්මනංච දිත්තේ දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසමජ්ජ විහරಂತಿ මේ ඒ සමන සූත්‍රය තමයි අපි ඔබට ඉදිරිපත් කරේ. pāli පැහැදිලි කිරීම අපි අවසානයේ කරන්න හේතුව ඔබට මෙහි අර්ථවත් බව මුලින්ම පෙන්වා දීමත් ඒ තුලින් ඔබට මේ pāli භාෂාවෙන් පැහැදිලි කරනකොට මේ යථාභූතම් පජානාති කියන වචන පවා මේ අපිට ඔබට දැන් ආන්න ලැබුණා. ඒ යථාභූත ඥාණයෙන් තමයි ඇත්තටම යථාභූත ඥාණය කියන කාරණාව ඊතාවතගත් මේ යථා ස්වභාවයේම දැකීම කියන තැනයි එපෙන්න කරන්නේ. ඔබට දකින්න ලැබෙන එතකොට 279 වෙනි පිටුවේ සංයුත නිකායේ තුන්වෙනි කාණ්ඩේ මේ සූත්‍රය ඔබට බලන්න පුළුවන්. ඉතින් පැහැදිලිව ඔබ මේකෙන් ගන්න ඕනි කාරණාව තමයි සැබෑම ශ්‍රමණයෙක් ඔබත් වෙනවා. මේ නිවන් මඟ ඔබටත් ඉවරයි. ඕනම කටයුත්තක් ඕනම ඔබ අපි කිව්ව එදිනෙදා කරන ගාම් අපිට මේ නිවන් මාර්ගත් සමගම කටයුතු කරන්න හැකියාව තියෙනවා. ප්‍රතිපදාව කිසි කෙනෙක් දන්නේ නැහැ අපි එහෙම ප්‍රතිපදාවක ඉන්නවා කියලා. අපේ සිත අපිට පේන්න ගන්නවා. ඇත්තම කතාව මේ සිත පුරුදු කරාට පස්සේ ඕනම වැඩක් ඔබට කරන්න පුළුවන් කිසි කෙනෙක්ට එහෙම දැනෙන්නේ නැහැ. ඔබේ සිත අභ්‍යන්තරයෙන් යථාභූත ඥානෙ ක්‍රියාත්මක වෙනවා. ඒක ඔබටමයි සාන්දිටික වන්නේ. කිසි කෙනෙක්ට ඔබගේ දියුණුව ඔබ මේ ලෝකේ ඇත්ත කරගෙන නෙමෙයි ලෝකේ මිදිලා කටයුතු කරන බව දකින්න ලැබෙන්නේ නැහැ. ඒක ඔබේම දියුණුවක්. ඔබ මේ සියල්ලෙන් මිදිලා ඔස්සග්ග පරිණාම වෙලා නිවනට නැමුණක් කොට පවතින නියත සම්බෝධි පරායන වුණු ඇත්තටම ඔබ මහා මේ පෘථග්ජන භූමියෙන් මිදුණු ආර්ය භූමියට ප්‍රවේශ වුණු ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙනවා සාමාන්‍ය එදිනෙදා අනිත්‍යයේ සේම ඔබ කටයුතු කරනවා නමුත් ඔබ මහා දියුණු සියලු දුකින් මිදුණු ඒ ආර්යයන් වහන්සේ නමක් බවට පත්වනවා. එය මේ සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන උග්‍ර සිටුතුමා වගේ අපිට මේ ධර්මය තුළ දකින්න ලැබෙනවා විවිධාකාර නම් ඒ විදිහට කටයුතු කරපු විසාකා වගේ ඔබ දාන දෙනවා පින් දහම් කරනවා හැම දෙයක්ම ඔබ කරන්නේ අනිත්‍යයේ මානසික තත්ත්වෙන් නෙමෙයි නැත්තම් කොහේ හරි මීට වැඩි කොහේ හරි හොඳ ලෝකයක් තියෙනවා යන්න ඕනි කියන ඒ පටු නිකන් අර නිකන් ඇත්තටම කිව්වොත් ඒවම් නිකන් අර එහෙම බාල බොළඳ තැනකින් යන්න එපා. ඔබ මේ ධර්මයේ දැනගන්න, ඒ ධර්මයේ ඔබ දර්ශනසේ හොඳට අවබෝධ කරගන්න ඔබ සෝවාන් වෙනවා. ඔබ සෝතාපත්තයටපත් වෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඔබ මේ මොහොතේ ශරීර කූඩුව පොළොවට පස් වුණත් ඔබ මහා ಶಾಂತ සුවයෙන් කටයුතු කරනවා. එයයි ඔබගේ දියුණුව. ඒ ඔබටමයි සාන්දිටික. මේක සාන්දිටිකෝ අකාලිකෝ ඒයි පස්සිකෝ පච්චුප්පන්න ධර්මයක් ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් ඔබටත් ප්‍රත්‍යක්ෂ වේවි ඔබ මහා දුකෙන් මිදුණු මේ මහා සසරෝගයෙන් මිදුණු මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ බුද්ධෝත්පාද කල්පේ ඔබ තමයි මහා